දැනුම් දීමක් කරනවා ලිඛිත ප්‍රශ්න භාවනා සම්බන්ධයෙන් නැහැ කියන කෙනෙකුට වාචිකව මොන හරි තම කරගෙන යන භාවනා සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අපිට තව පැය කාලක් ඉදිරි වෙලා තියෙනවා. ඒ කාල අතරතුර සාකච්ඡා කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්න දෙන්න අපි වැඩසටහන් නිමාව සනිටුහන් කරන්න පුළුවන්. තුළ කතා කරා. එකක් අපිට අපිට අපේ නිරෝධය දෙන අනිත් ඇසින් දකින්න ලෝකයේ ඇසින් දකින්න ලෝකයේ කියලා වාදය. ඒක ඇසින් දකින්න ලෝකේ තමයි ආයතන හය නිසා මොකද්ද ඇසින් දකින්න ලෝකේ යන අභ්‍යාසයෙන් උපාදාන කරගෙන නැත්නම් ආයතන හය නිසා කරනවා ලෝකේ. මට තේරෙන ආයතන හය කරනවා ඔව් ඇත්තටම මෙතන අවිද්‍යාවත් තණ්හාවත් කියලා ධර්මතා දෙකක් තියෙනවා. ඒ අවිද්‍යා තණ්හා කියන ධර්මය අපිට මොනවද සිද්ධ කළේ කියලා කියන්න අපි තාම දන්නේ නැහැ. තව විදිහකින් කියනවා නම් මේ හතුරු ඇවිල්ලා අපිට සිද්ධ කරපු අලාභහණිය කොතෙන්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. අපි භාවනා කරනකොට අපි අත්විඳින්න ලැබෙන මේ ලෝකයේ සම්බන්ධයෙන් තියෙන සම්මුතිය ප්‍රඥප්තිය ඒකට කියනවා මේ ඝන සංඥාවෙන් හටගත්තා කියලා. උපාසකම්මා කිව්වා වගේ ආයතන හයෙන් හටගත්තා කියලා. තව විදිහකින් කියනවා නම් ආයෝනිසෝ මානසිකාරය නිසා හටගත්තා කියලා. හරි වෙහෙසයි මෙතෙන්ට හිත තියන්නේ. මොකද හේතුව දැන් මේ වැඩසටහන ඉවර වුණොත් යන්න ගයක් තියෙනවනේ. ඒත් මේ ගයක් මවල පෙන්වන්නේ අවිද්‍යාව නිසායි තණ්හාව නිසායි කියලා අපිට කවද්ද අපි තේරුම් ගන්න. නමුත් අපිට පුළුවන් නම් මේ ආයතන වලට සිහිය පවත්වන්න ප්‍රාථමික යෝනිසෝ මනසිකාරයක් පාවිච්චි කරලා දැන් මේ මහත්යව පේනකොට අරුණ මහත්ය නම් ඒ කොටස අයින් කරලා හිත පැවැත්වුවොත් ඒක ඒක මම ඇහැ කියන එක ගත්තේ නැත් ඒක විහිසයි. කනට මොනවා හරි ඇහෙනකොට අපි දුඟ ළමයා කතා කරනවා කියන. ඒ කොටස බාහිරයේදී ඇතුළේද බලන්න තියෙන. ඔක බෙදන්න ගියහම තියෙන විහිස කොච්චරද කියන. දැන් මේ මම කතා කරන එක ඔයගොල්ලන්ට බාහිරද එහෙම නැත්නම් ආධ්‍යාත්මිකද? හරි පුළුවන් නම් ඉරක් ගහලා පෙන්නන්න. අන්න එහෙනම් බලන්න පුහුණුව කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ ආලේ රාමා කෝපනායම් පජා ආලේ රත ආලේ සමුදිතා මේ ලෝකයේ මිනිස්සු සතුටු වුණු සතුටු වෙන්නේ කාමයෙන්මයි ආලේ රාමා ආලේ රත මේ මිනිස්සු ඇලුනොත් ඇලෙන්නේ කාමයටමයි ආලිය සමුදිතා මිලිලා බැඳිලා ඉන්නෙත් කාමේමයි ඒක නිසා මට මේ ලෝකෙට බන කියන්න බෑ කියනවා මේ ලෝකෙට බන කියන එක මට වෙහසක් කියනවා දූරදර්ශී වූ අතක්කාවචර වෙච්ච අනු අතිසේම් සිම් වෙච්ච මේ සබ්බ සංකාර සමතු සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ කියන නිවනත් ඉදක් පච්චේතා පටිච්ච සමුප්පාද කියන මේ ධර්මයක් මේ ලෝකෙට දේශනා කරන්න බෑ කියනවා. ඒ ඉතින් කවුද කැමති මේ ලෝකෙන් සමුවරගෙන යන්නේ? එයාට ඇත්ත පෙන්නලා දෙන්න ඕන ක්‍රම ක්‍රමේ කනට ශබ්දයක් ඇහෙනකොට ශබ්දයට හිත තිබ්බොත් වර්තමාන මොහොත උච්චරයි. එතකොට ඒ මවල දෙන ටික අපිට හිතෙනවා මේ බාහිරින් තියෙන දෙයක් කියලා. ඒ ටික අපිට කියන්න පුළුවන් ප්‍රපංචය කියලා. ඔය මුල පරියාදීවේ කියන පඩමින් පඩවිතෝ සංජානාති පටවින් පටවිතෝ සංයුත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති මම මේ පොළව උඩ ඉඳගෙන ඉන්නේ කයින් ගත්තහම ලේසි මම මේ පොළව උඩ ඉඳගෙන ඉන්නේ මං පොළවෙන් මම තමයි පොළව දෙක්කේ යනාදී වශයෙන් ඒ හිතනවා නමුත් ඇහැට පෙනෙන්නේ මොකක්ද එහෙමත් නැත්නම් කයට ස්පර්ශ වුණේ මොකද්ද කියන අපි දන්නවද අපි ඊ කොටස දන්නේ අන්නේ නොදන්නා අවිද්‍යාවට කියනවා දුක දන්නේ නැහැ කියලා. දුකට හේතුව දන්නේ නැහැ කියලා. ඉන් මිදීම දන්නේ නැහැ කියලා. ඉන් මිදීමේ මාර්ගය දන්නේ නැහැ. ඒකට කියනවා අවිද්‍යාවයි කියලා. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එක හාමුදුර කෙනෙක් ඇහිලා කියනවා මේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ එතනින් ඉවරයි කියලා. සරියුත් හාමුදුරුව ළඟට ගෙන්නගෙන අහනවා ඇත්තද මහන මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් පතුරවන්නේ කියලා. බලන්න ඇඟ හිරි වැටෙනවා මේ කතන්දර කියවනකොට. අපි ඉන්නේ ওই මිත්‍යා දෘෂ්ටි වල නෙමෙයිද? බුදුරජාණන් වහන්සේ පිරුණම් පෙව ඉවරයි. රහත් වුණොත් මලා ඉතින් ඉවරයි. ඉතින් මේ ළඟට ගෙන්නගෙන බණිනවා ඒ කාලේ ඔය වගේ කතාවක් කියවහම අහනවා මේ රූපේ නිත්‍යද අනිත්‍යද කියලා. අනිත් ඒක බලන්න දැන් මේ මේ කතා කරන මාතෘකා අපේ විශේෂපතින් සම්පූර්ණට එහා. මොකද නොතීරෙන හේතුව මේ යාන වාහන තියෙන ෆෑන් කරකින භාවනා ශාලාවකන අපි ඉන්නේ. එහෙම තැනකන අපි ඉන්නේ. එහෙම තැනක ඉන්නකොට කවදාවත් මේ පැත්තට හරවන්න පුළුවන් දබන යෝනිසු මේ මානසිකාරය මෙහෙට හැම තිස්සෙම මේ ෆෑෂට් එක ගහන් ඉන්නේ මෙහෙටමයි. එහෙනම් ඒ එළියට ගිහින් තියෙන්නේ. ඒ අවිද්‍යාවත් තණ්හාව නිසා සිද්ධ කරන දෙයක්. ඇතැයියි ගත්තු අවිද්‍යාවත් මදි කියලා ගත්තු තණ්හාව තමයි දුරු කරන්න තියෙන්නේ. එළියෙන් එත ඉතින් ඒ හඳුරන්ට අහනවා මේ රූපේ නිත්‍යද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍ය කිව්වට පස්සේ යමක් අනිත්‍ය නම් සැපද දුකද කියලා අහන දුකයි කියන දුක නම් ඒක මම මාගේ කියා ගන්න පුළුවන්ද කියලා අහන බැහැ කියන දෙවෙනි පියවරට අර ගන්නවා දෙවෙනි පියවර අරගෙන අර කියන්නේ මේ යං කිංච රූපං අතීතානාගතං පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දා වා යනාදී වශයෙන් ඒ 11 ආකාර රූප කියලා මේව මම මාගේ කියාගන්න පුළුවන්ද කියලා අහනවා බෑ කියනවා බෑ කිව්වට පස්සේ එහෙනම් උඹ ඔය පිරිනුවම් පානවාය කියන නැති වෙනවාය කියන බුදුරජාණන් වහන්සේ රූපයේ ඉන්නවද කියලා අහනවා වේදනාව ඉන්නවද කියලා අහනවා. සංඥා සංකාර විඥාන ඉන්නවද කියලා අහනවා. එහෙමනම් දැන් නම් අරූපී. අරූපීද කියලා අහනවා. අසඤ්ඤී සංඥාවක් නැද්ද කියලා අහනවා. අසංස්කාරෝ සංස්කාර විරහිතද කියලා අහනවා. එහෙම නැත්නම් අවිඥානකෝ විඥානයක් නැද්ද කියලා අහනවා. එහෙම නැත්නම් මේ ඔක්කොමකින් තොර කෙලින්ද භාගතුන් වහන්සේ කියලා තරුණය ව්‍යාකරණ තමයි අපිට තේරෙන්නේ. අර දෙකම එකට පටලවල ගහන එක තේරෙන්නේ මොකද හේතුව අන්න ඒක මතක තියාගන්න නාම රූප කියන්නේ මොනවද කියන දැනුම අපි ගාව නැහැ. මේක පටලවනවා. ඒ නාම රූප කියන එක පටලවපු හින්දා ඉතින් අපිට මේ කියන දේ නිකන් උබ්බතෝ කෝටික ප්‍රශ්නයක් වෙනවා. මොකද ලෝකය බාහිරින් බාහිර නාම රූපය ආධ්‍යාත්මික නාම රූපය එතනින් ගියාම තියෙන ලෝක ජීවත් වෙනවාය කියන ඒ මොකක්ද ප්‍රපංච කරන ගතිය, මෝහ බහුල ගතිය ආදී නිසා අපිට මේ ඒව තේරෙන්නේ ඒ ලස්සන ගාතාවක් තියෙනවා මේ මෙන්න මෙහෙම මෝහස බන්ධනා ලෝකෝ භබ්බ රූපෝව දිස්සති මේ මෝහය නිසා තමයි මෙහෙම මේ ප්‍රකට ලෝකයක් ලැබිලා පේන්නේ. මෝක්ෂ බන්ධනා ලෝකෝ බබ්බරෝ පොලිසති උපදී සබන්ධනා බාලෝ තමස්ස පරිවාරිතෝ. ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ගේදොර කියලා මේ යමක් කමක් කියලා ගත්ත මේ උපදි කොට්ටාසයන්ට බැඳිච්ච කෙනාගේ හිතේ මෝහ අන්ධකාරය කටගත්තාය කියලා කියනවා. ඉතින් ඇහැට පේනකොට අම්මා තාත්තා ගෙවල් දොරවල් සංගීති මුතුමැණික් නම් පේන්නේ ආ ඉතින් මේකේ හොයන්න දෙයක් ඉතුරු වෙන්නේ ඒකටම රැවටිලා ආශ්‍රව කියන්නේ ඒ වගේ තැන. අවිජ්ජාස. එතකොට උපදී සබන්දනා ලෝකෝ තමස්ස පරිවාරිතෝ. සස්සතෝ විය කායති. හැබැයි මේ ලෝකෙ දිහා බැලුවොත් නම් පේන්නේ නම් මොනවම හරි තියෙනවා කියලා. පස්සතෝ නත්ති කිංචනං කියලා. නුවණින් බලන කෙනෙකුට නම් මේකේ ඇති දෙයක් නැහැ කියලා. එතකොට මේ ඇතය කියලා ගත්ත අවිද්‍යාවත් මදි කියලා ගත්ත තණ්හාවත් නිසා තමයි අපිට මේ යමක් දෙයක් බවට පත් වෙලා එහෙමත් නැත්නම් මේ බාහිර ලෝක සංඥාවත් බාහිර ලෝක මාන්‍ය අපිට ඇති වෙන්නේ ওই කාරණාව අපි තව ඉස්සරහට කතා කරමු අයෝනිසෝ මානසිකාරය කියන ධර්මයේ හරහා මොකද මේ කොටස් සෑහෙන්න ගැඹුරුයි. මන් දන්නේ නැහැ මේ වගේ ප්‍රසිද්ධ වේදිකාවක මේ කොටස් කතා කරන එක මොනතරම් සුදුසුද නැද්ද තේරෙනවද වැටහෙනවද කියන්න ඒක ඒ කොටස් ඒ වුණාට අපි සාකච්ඡාවට ගමු ටික ටික හෝ නොතේරුණත් මගෙනම් පෞද්ගලික මතේ මලක සුවඳක් දැනගන්නවා හා සමානයි මේ ධර්මයේ සුවඳවත් වැදුනොත් ඒක මේ මතු භවයේ සැප පිණිස හෝ පවතිනවා. ඒකයි මට දෙන්න තියෙන්නේ. සම්පන්න භාවනා ආකාශ ආකාශය දෙල් දෙල් දෙල් සම්පූර්ණ භාවය අන්තිම වචනේ මොකද්ද? සංඥාවේදී ආකාශ ආකාශය වේදනා අරකට වේදනා දැන් දැන් ශීත ශීත සංකල්ප ශීත සංකල්ප කීකේ මොනවා සීල සමාධිය ඇති කරගන්න ගමනේ මම බලනවා ඔව් දැන් මෙහෙමයි භාවනාවකින් සීල සංවරයක් තියෙනවා ඒක ඇවිල්ලා ඔය ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට භාවනා කරනකොට ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා දැන් අපි ඔය කිව්වේ මොකන්ද දැන් ඉන්ද්‍රි සංවරය ගැන කියනකොට කියනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති න නානු වේදනක් ගාහි හෝති. ඉතින් ওই දෙක කරන්න එපා ඉතින්. ඒ දෙක කරන්න එපා කියන එක තමයි අපි මේ ධර්ම දේශනාවේදී කිව්වේ. එහෙන් රූපයක් පේනොත් කනට ශබ්දයක් ඇහුණත් කයට ස්පර්ශයක් දැනුණත් නිමිති අනුනිමිති ගන්න එපා. එහෙම ගත්තේ නැති වුනහමයි අපිට ලස්සනට ගැඹුරකට බහින්න පුළුවන් වෙන්නේ. මේ සමූහයක් ඇතේ කියලා ගත්ත සක්කාය දිට්ඨියට බැහැගන්න පුළුවන් වෙන්නේ. ඇතේ කියලා ගත්තේ මොකද්ද කියන තැනට හිංසරේ ය아가න්න පුළුවන්. එතකොට ඒ අහපු අනිත් කාරණා වේගය කියලා කියන්නේ වායු ධාතුව අවකාශ ආදී ඒ ස්වභාවල් එක එක විදිහට ප්‍රකට වෙන්න පුළුවන්. ඒක අපි හිතින් උපකල්පනය කරලා අල්ලන්න යන්න අවශ්‍ය වෙන්නේ නමුත් සක්මන් භාවනාවේදී උපාසකම්ම තොරතුරු බලන්න ගත්ත උත්සාහය වටිනවා. ඒක ඒ ගත්ත ඒ උත්සාහය නිසා මේ භාවනාවේ ටිකින් ටික ටිකින් ටික පරණත වෙනකොට ආපහු හැරිලා බලනකොට සැක දුරු කරගෙන භාවනා කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා මොකද සමහර ඇත්තෝ භාවනා කරන්න පටන් ගත්ත ගමන් සසර හුරුවකට වගේ මේ මහ මොහොතට වෙන්න වගේ ගැඹුරටම යනවා. ඒ වුණාට ඒ මිනිස්සුන්ට හරි සැකයි. මොකද හේතුව මේ ඒ ඉතින් SPR ගිහලා SR බුගම පිටරට ගණන් ඉන්නේ. ඉතින් දැන් මේක හරි ප්‍රශ්නයක්. ආපහු ඉතින් ලංකාවට එක්කගෙන ඇවිල්ලා එයාපෝට් එකට ගිහිල්ලා මේකට තමයි ප්ලේන් එක කියන්නේ මේකේ තමයි යාවේ මෙතන තමයි බැස්සේ කියලා පින්නුවහම අන්න සැක නැතුව ඒ රටේ වාසය කරනවා. ඒක නිසා සක්මනේ පුළුවන් නම් තව තව තොරතුරු බලන්න, තව තව තොරතුරු එකතු කරන්න මේ මොනවද දැනෙන්නේ කියලා. ඒ දැනෙන දේවල් එකතු කරන්න. එතකොට තේරෙයි වෙනස්කම් අර කිව්වා වගේ වම් කකුලට වඩා දකුණු කකුල වෙනස්. කොච්චර විලාසිතා කරන්න නෝන ලස්සනට විය එක කකුලක් බකා. ඒක සක්මන් කරනකොට තමයි තේරෙන්නේ. මේ ඇඟ අපේ මේ ලස්සනට මේ සමමිතික නැහැ. උන්නේ විදි පොඩි පොඩි පොඩි පොඩි දේවල් මේ සතිය වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ලක්ෂණ ඔක්කොම එකතු කරන්නේ ඉතින් මේ ධාතු ලක්ෂණ මත වෙනවා කිව්වොත් ඉතින් මට තදබුරුළු ගතිය ආදී නම් ගැන ගණන් කතා කරන්නේ. ඉතින් මට නම් කියන්න හිතෙන්නේ ඒකට අදාළ කලින් කිව්වා වගේ දැන් කකුලය පොළවය වෙලියටය ඒක වෙහෙසයි ටිකක්. වෙහෙසුණත් කාලයක් යනකොට හරියනවා. ඒ නිමිත්තකට හිත නොදා පුළුවන් තරම් අර දැනෙන ස්වභාවයටම දාන්න. එතකොට ඒක තවත් ඉදිරි ගමන ඉදිරියට දෙන්න පුළුවන් උපදේශයක් විදිහට මට කියන්න හොඳයි. දැන් අපි වැඩසටහන අවසන් කරමු. මාත් එක්කම ගාථා සජ්ජායනා කරන්න අපි දෙවියන්ට ඥාතීන්ට පින් දීලා මේ සීල භාවනා වැඩසටහන අවසන් කරමු. එත්තාවතා චම්බේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පන්ති සින්දියා එත්තාවතා චම්බේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පන්ති ඉත්තාරදාජම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදා සම්මේ සත්තානුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටාය බුම්මට්ටා දේවා නාග මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මම් පරන්ති ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඉදංගෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන ඉමිනා පුුණ්්‍ය කම්මේන මාමි බාට සමාගමු සතන සමාගමයාකත් අපිත් මහා සංගරත්නය දිනී ආශිර්වාද කරන්නෝ නිදුක්වේවා නීරෝගිවේවා සුපත්තේවා සැපෙන් සැපේටම පත්වේවා කියලා මහා සංගරත්නය අරමුණු කරගෙන වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්චාන් බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සංයුක්තං